සබ්බ ලෝකාධිපත්තේන සූතාපට්ටි ඵලං වරන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ගාථාවෙන් බුද්ධ ශාසනයේ තියෙන මහිමය පහදා දෙනු ලැබෙනවා මේ ගාථාව දේශනා කරන්න යෙදුණු අනාථ පින්නක සිටුවරයාගේ නිවසේ අනාථපිණ්ඩික සිටුවරයාගේ බාලම පුතුණුවන්ට විස්තුති පූර්වක වයි. අනාථපිණ්ඩික සිටුවරයාගේ මේසේ දූ දරුවෝ සියල්ලෝම අධිගම ලැබුවා. සේවක සේවිකාවන් පවා එසේ මහා වාසනාවන්ත අය බවටපත් වුණා. එතුමා නිසා මුළු සවැත් නුවර පන් කෝටියක් දෙනා මඟඵල නිවන් ලබා ගත්තා. ඒ අතර එතුමාගේ බාල පුතුණු කෙලිසෙල්ලෙන් කාලේ ජීවිතේ බණහන් දෙන්නේ සී සමාදන් වෙන්නේ යන්නේ නැහැ. නමුත් ගෙදර බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ වඩිනකොට සහභාගී වුණා. උසස් ගුණ ධර්මයන් ගැන අපේක්ෂාවක් ඒ දරුවාට තිබුණේ නැහැ. පසුව මේ සිටුවරයාගේ නුවණින් කල්පනා කොට මේ දරුවාට උපදේශයක් දුන්නා. දරුවෝ හෙට පොය දවසේ පෙර සිල් අරගෙන අර සිල් අරගෙන එන්න මම රංකාවම 100ක් යාගි දෙනවා කියලා. දරුවා බොහොම උනන්දු වුණා ඒ වැඩේට. මොකද සෙල්ලමක මුදල් ඕනේ. ඉතින් පහෝදා ගිහින් සිය සමාදන් වෙලා හතර නිදාගෙන ඉඳලා ආවා. එදර ආපු ගමන් ඉල්ලේ සංකාවල සීයේ. ඉතින් ඒක පාට තමයි කෑම ගත්තේ. සිටුවරයා තේරුම් ගත්ත දරුවා මුදල් වලට දැන් කැමතියි. ඊළඟ වාසීට වඩා සෑග්ගක් දෙන්නම් කියලා හිතාගෙන පොය හිතයි කියලා කිව්ව දරුවා හිත පොය හිත සිල් සමාදන් වෙලා බණ පදයක් අහගෙන පාඩම් කරන ඇවිල්ලා මට කිව්වොත් මම ගල්කහම 1000ක් දෙනවා කියලා. ඉතින් මේ කුමාරයා හිතුවා සිටු කුමාරයා හිතුවා මේක බොහොම ලේසි වැඩක්. බණ පදයක් අට පාඩම් කරගන්න එක බොහොම ලේසි වැඩක්. මං එනම් 1000ක් යාගි ලබනවා නේද කියලා කොහේද උදේම ගිහින් සිල් සමාදන් වුණා. එදා සරුවක් යනවා ඒකේම ධර්ම දේශනාවට ධර්මාසනාර උදව් වුණා. මේ දරුවා ඉස්සරහට වාඩි වෙලා හොඳට සාවධානව සවන් දුන්නා. බුදුරජාන් වහන්සේ අධිෂ්ඨාන බලයෙන් මේ දරුවාට හොඳට අවබෝධ වෙනවා නමුත් මතකයේ තියෙන නැතිවදියා. බලපදයක් මතකයේ තියන්නේ කියන කියන බණ අවබෝධ වෙන්න පටන් ගත්තා. දේශනාවකාමේදී මේ දරුවා සෝවාන් ඵලයටපත් වුණා. ඉතින් කුදුමාකාර මානසික සෝයක් එයින් ඇති වුණා. එදා නිදාගත්තේ නැහැ රාත්‍රී කාලේ නිකුරුනේ දෙවිය නැහැ. කවදා උදේම බුදුරජාණන් වහන්සේට වැඳලා කිව්වා ස්වාමීන් වහන්සේ වහන්සේ අද අපේ ගෙදර වඩිනසේකවා දානෙට. ඉතින් ඒතුමා දානෙ සෝදානම් කරලා ඔක්කොම ලෑස්ති කරලා තිබුණා. එදා මේ දරුවා බුදුරජාණන් වහන්සේ වැඩම කරවාගෙන තමයි ගෙදර ආවේ. පෙර දවසේ මුදල් දෙන්නේ නැහැ කෑම ගැන බැලුවේ නැහැ බුද්ධෝපස්ථාන කළා. බුදුරජාන් වහන්සේ වැඳුම් පිදුම් කරලා පාදවල කොහොම සිදු කළ දාන බෙදලා හදලා වළඳවලා ආශ්‍රය දෝණය කරලා කොහොම කටයුතු අවසන් වෙලයි උතුමාගේ වැඩට උදාරන් වෙන්නේ. ඒවත් මේ සිටුවරේ ඇසුවා භාග්‍යතුන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ දරුවාගේ ලොකු වෙනසක් මට අද තේරුණා. දෙමි දවස් වල නම් ආපු ගමන් මුදල් ඉල්ලන්නේ. කෑම ගැන බලන්නේ අද මුකුත් බැලුවේ නෑනේ. අද මේ ලොකු වෙනසක් මට තේරෙනවා. ලොකු ආවදියක් මට තේරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කුසේ පිටානෙනි මේ දරුවා දැන් සක්විත රජ වුණාට වඩා උසස් තැනක ඉන්නේ. සබ්දෝ රජ වුණාට වඩා උසස් තැනකට පත් වෙලා ඉන්නේ. බ්‍රහ්ම රාජයෙකුට වඩා උසස් තැනකට පත් වෙලා ඉන්නේ. සබ්දයේ රජ වුණා කියලා අජරාමර වෙන්නේ නැහැ. සබ්දෝ රජ වුණා කියලා අජරාමර වෙන්නේ නැහැ. බ්‍රහ්ම රාජ වුණා කියලා අජරාමර වෙන්නේ නැහැ. මේ දරුවා ආත්ම හතක් ඇතුළත අජරාමර අමා මහ නිවන සාක්ෂාත් කරගන්න මුල් පියවරටපත් වුණා. ඒ ගාථාවෙන් සඳහන් කළේ අදහසයි. පතවියා ඒක රජ්‍යේන පොළොවට අධිපතිව සාක්ෂිත රජේනාට වඩා සබ්දස්ස ගමනේ එනවා සබිය ලෝකයේ අධිපතිව සබ්දේව රජේනාට වඩා සබ්බ ලෝකාධිපත්‍යයෙන් එක ඇඟිල්ලෙන් 17ක් ලෝක ධාතුව ආලෝක කරන සමත් වූ බ්‍රහ්ම රාජ්‍යයක් වෙනවට වඩා සෝතාපට්ටි ඵලං වඩං හෝවාන් මාර්ග ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කළා. එයින් මේ දරුවා ජීවිතයේ තවත් අර ධර්මස්කන්ධය වැඩි දියුණු වුණා. දැන් අපි සලකා බලන්න ඕන බුද්ධ ශාසනයකින් අපි බලාපොරොත්තු වෙන කුමක්ද කියන එක. අපිට දෙව්ලෝකයෙන් වැඩක් නැහෙනි. බමුණෝගේ වැඩක් නැහැ, ත්‍රිපිටක රජයල වැඩක් නැහැ. දැන් තේනවනේ මූද ගලනවා. මෙහෙන් වර්ෂාවෙන් ජල ගැලීම් ඇති වෙනවා, සුලිසුලන් එනවා. යුද කලකෝලහල ඇති වෙනවා. ඉතින් මේ ඔක්කොම ලෝකෙ ඉන්න කන්නේ සිදුවෙන්නේ මොන කාලේ සිදුවෙන්නේ මේ වායෙන් අසමින් දෙන්නේ නම් එකම තැනකටවත් වෙන්නට ඕනේ. ඒ තැන තමයි වෙනස් වෙන සාන්ත සැපේ වෙන අමා මහ නිවන් සුවය. ඒ නිවනටපත් වීමේ ඒකායන මාර්ගයක් තියෙනවා. මේ මාර්ගය අංග අටක් තියෙනවා. මේ අංග අටම හඳුන්වනවා පද තුනකින්. සීලය, සමාධිය, ප්‍රඥාව කියලා. මේ සීලය සමාධිය ප්‍රඥාව කියන පද තුනෙන් සංග්‍රහ කරෝ පද තුනෙන් මාර්ගාංග අටක් සඳහන් වෙනවා. මේ මාර්ගාංග අට 37 ආකාරයකට විකාශනය වෙනවා. ඒවට කියන සත්‍විස් බෝධිපාක්ෂ ධර්ම කියලා. මෙන්න මේ ධර්ම සම්භාරය අපි අනුගමනය කිරීමෙන් මේ වෙනස් වෙන ලෝක ධාතුන් වෙනස් නොවන සාන්ත නිවනට සපත් වීමට අපට පුළුවන් වෙනවා. එතකොට මේ සෝවාන් වීම කියන එක සීමිතේ සුළුපටු දෙයක් එහෙම නෙවෙයි. කියලා කියන උපමාවක් බතු ගෙඩියක බතු ගෙඩියක් දෙන්නවා අස්කොමතේ. අස්රෝමයෙන් බතු ගෙඩියක් දෙන්නවා. ප්‍රියම් 100ක් ඈත ඉඳලා ප්‍රියම් 100ක් ඈත ඉඳලා මේ බතු ගෙඩිය එල්ලලා තියෙන අස්කොමත විදිනවා. ඒ අස්රෝමයෙන් මැදින් පලාගෙන යන තවත් මේ ඊතලයේ තුඩාග අස්නමක් අමුණලා ඒ යස්මෙන් අර අස්නම විදෙන්න පලාගෙන යන විදිහට. මේක සුළුපාටු ලේස පහසු දෙයක් එහෙම නෙමෙයි. දහස්වර දසදහස් වානාදී යායාම කළ උත්සාහ කළා එහෙම කරමු. බතු ගෙඩිය එල්ලපු අස්රමන්ට තවත් අස්රමකින් විදිනවා. හරියට ඉදිකාත් කරන නූලක් අමුණනවා වගේ දෙන ඇටයට විදින්න ඕනේ. මේක ඉතින් විදලා විදලා විදලා කොහොමාරි විදිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක ලේසි වැඩක් ඊට වඩා දුෂ්කරයි මේ සෝවාන් වෙනවා කියන්නේ ඊට වඩා දුෂ්කරයි එසේ මෙසේ කුළුපටු ලේසි වැඩක් නෙමෙයි හැබැයි ඊට අවශ්‍ය හේතු සම්ප්‍රාප්තනය කරගත්තා නම් පහතියනවා සීලදී ස්වාමීන් වහන්සේ සැලකීම් යුතුයගේ බාලකොටම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වුණානේ ඒ මාක් නිසාද කල්ප ලක්ෂයක් තිස්සේ ඒ වෙනුවෙන් සමාගිත දිනු කරගෙන ආවා. ඊට හේතු සම්ප්‍රසාදනය සම්පූර්ණ කරගෙන ආවා. දැන් අපි මේ සිදු කරන්නේ මෙන්න මේ ත්‍ප්පේ තමයි. ඒ කෑද හැමදෙනා පෙරවන් කරන ගිහිල්ලා සීලය සමාධිය ප්‍රඥා වැඩෙන හැටියට පැවතීමෙන් ඔය කියන අක්‍රමයක් විදින තරම් දුෂ්කර දේ වෙන සෝවාන් මාර්ගඵලයේ ආબોධ කරගන්න අපට පුළුවන් වෙනවා යන දවසක. සෝවාන් මාර්ගයෙන් ඉතිරි මාර්ග ඵලයක් වාක්‍යයේ සිදුවෙනවා. සින්පාතිකේ හොන්ති බුසප්පමස්සාමෙතේ භවං අස්සමං ආදියන්ති කියලා කියනවානේ. සෝවාන් වුණා නම් සංසාරයේ පමා වුණත් ආත්භාව අසත් උපදින්නේ නැහැ. ඊට කලින් මඟඵල නිවන් සුව ලබා රහත් වෙනවා. මේ සෝවාන් මාර්ග ඵලයේ කියනවා දහසක් නැහැ කියලා නැහැ ක්‍රමයක්. ඒකක් කියලා දෙන්න කැමති වුණා. මේවා නිතර අහන්න නැති දේවල්නේ දහසක් වයින් ප්‍රතිමාන්විත සෝවාන් ඵලයේ කිව්වහම මේ අවස්ථාව ගැන අපි තේරුම් අරගෙන ඉන්නේ වැඩිගත් වේවා ඒ කියන්නේ ඉස්සරහා මේක විදිහට නෙමෙයි සෝවාන් වෙන්නේ දහස් ආකාරයකින් සෝවාන් වෙන්න පුළුවන් කියන එකයි ඒ නිසා නිවන කියන්නේ අනන්තං සබ්බතෝ පබං කියලා නිර්වාණ ධාතුවට සොසු පොළවක ආතියක් තියෙනවා ආත්පසින් තියෙනවා විශාල පොකුණක් තියෙනවා වටේට පියකට පෙරවල් තියෙනවා වගේ මේ නිවැරදි දැක ගැනීමේ කොටු පොළවන්කාර ආපියක් තියෙනවා. හැම පැත්තෙම දැක ගන්න පුළුවන්. අන්නේ දැක ගන්න පුළුවන් ආකාර 1000ක් මෙතන කියනවා. ඒකට ඉන්න දහසක් නැහැ කියලා. ක්‍රම 10ක් දහසක් කියනවා. ඒ මොනවද? ලෝකෝත්තරං ඥානං භාවේති කියලා එක පදයක් තියෙනවා. ලෝකෝත්තර ඥාන වඩනවා. ලෝකෝත්තර ඥාන වැඩිීමේ ක්‍රම දෙකක් තියෙනවා. ශුන්‍යත ඥාන අපනිත ඥාන කියලා. ඒ කියන්නේ නාම රූප සංස්කාර අනත්තයි අනත්තයි කියලා මෙනෙහි කිරීමේදී ලැබෙනා වූ මාර්ග ඥානයට කියනවා ශුන්්‍යක මාර්ගය කියලා. සංස්කාර ධර්ම දුකයි දුකයි දුකයි කියලා මෙනෙහි කිරීමේදී ලැබෙන මාර්ග ඥානයට කියනවා අප්‍රණීත මාර්ගය කියලා. එතකොට ශුන්්‍යක මාර්ගයයි අප්‍රණීත මාර්ගයයි කියලා දෙආකාරයකට මාර්ගය ප්‍රතිලාභ වෙනවා. ඔය ධ්‍යාකාරය තව අතන් හතරකින් යැදි වෙනවා. ඒක කියන්නේ පටිපදා හතර කියලා. දුක්ඛා පටිපදා දණ්ඩා විඤ්ඤා. දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. සුඛා පටිපදා දණ්ඩා විඤ්ඤා. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා ක්‍රම හතරක් තියෙනවා. පටිපදා හතරක්. යම් කිසි කෙනෙක් ඉන්නවා බොහෝම දුකේ සිල් ගතින්නේ. බොහෝම දුකේ සමාධි වඩන්නේ. නොයෙක් රෝගාබාධ වලින් පෙළෙන්නේ එහෙම නැත්නම් මේ ක්ලේශ ධර්මයන්ගේ බලපෑම් වලින් කැමිකලි දුකසේ පිළිවෙත් පුරන්න වෙනවා. ඒකට කියන දුක්ඛාපටිපදා. ඥාන මාර්ගඵල ලැබීම දුම ප්‍රමාද වෙනවා. අවුරුදු ගණන් බොහෝ කල් ගත වෙනවා. ඒක නිසා දන් දාපිනිය. ඒක පිළිවෙත. ඇයි එහෙම උනේ? පෙර ජාතුල දන් දීලා මන්දි, සීලකල මන්දි, සමත භාවනාවල මන්දි. අන්නේ යත්තන්නේ දුක්ඛාපටිපදා වෙනවා. සතරදී විදර්ශනා ඥාන වැඩුවා මදි. ඒ අසන්නේ අභිගමයේ ප්‍රමාද වෙනවා. මෙන්න මේ ආකාරයෙන් දුක්ඛා ප්‍රතිපදා ධම්දා විඤ්ඤා මාර්ගයකුත් කියනවා. ඊළඟ දුක්ඛා ප්‍රතිපදා පිප්පා විඤ්ඤා සාපිරිවෙතක් කියනවා. සතරදී ධම් දීලා මදි, කීයකල මදි, සමතවරණ මදි. නම විදර්ශනා වඩලා තිබුණා. ඒ මේකනේ මාර්ගඵල ලබන කොට බොහොම දුකසේ බොහොම දුෂ්කරතාවන්ට මුහුණ පාමින් පිළිවෙත් පුරලා හැබැයි ප්‍රතිපද පතාව පවන්නේ දුක උනා ප්‍රතිඵල ඉක්මන් වේවා ධ්‍යාන අභිඥා මාර්ගඵල ඉක්මනින් සිද්ධ වේවා ඒකට කියනවා දුක්ඛා ප්‍රතිපදා සිප්පාදීඤ්ඤා කුණුවේ සුඛා ප්‍රතිපදා ගංගාදීඤ්ඤා සතරේ ගංගීලමදී ගංගීලා කියනවා කියලා කියලා තියෙනවා සමත භාවනාවල්ලා තියෙනවා සසරදී දාන සීල භාවනා කුසල් බොහෝම කළා තියෙන විදර්ශනාවල් තියෙනවා අපි. විදර්ශනාව අභියෝග කරලා තියෙනවා. ඒ නැත්නම් අධිගම ලැබෙන්නේ සුඛාපටිපදා තෙක් දම් දාපින්නා කියලා. තාකලික වෙන සසරදී බොහෝම දම් තුන්කම් කරලා සීල කරලා භාවනා සමත භාවනා වල්ලා ඒ කොටස් දිනු කරගෙන තිබුණා. විදර්ශනා භාවනාව දිනු කරලා තිබුණා. ඒ නිසා ඒක නැත්නම් සුඛාපටිපදා තෙක් පාදින්නා කියන පිළිවෙතෙන් අධිගම ලබනවා. දැන් එතකොට ශුන්‍යත මාර්ගය අපරිත මාර්ගය කියන දෙක ප්‍රතිපදා හතරෙන් වැඩි වුණාම 8යි. ප්‍රතිපදා නොමැතිව දෙකක් ගත්තාම 10යි. එතකොට මේ 10 වැඩි කරනවා ණය කරන 20යි. ඒ කියන්නේ අවබෝධ කරගන්නන්ගේ විවිධාකාර වැටහීම අනුව පද 20ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ලෝකෝත්තර මාර්ගය වැඩි, ලෝකෝත්තර සතිපට්ඨාන වැඩි, ලෝකෝත්තර සම්‍යක් ප්‍රදාන වැඩි, ලෝකෝත්තර ඉර්ධිපාද වැඩි වීම ලෝකෝත්තර ඉන්ද්‍රිය වැඩි වීම ලෝකෝත්තර බල වැඩි වීම ලෝකෝත්තර බුද්ධාංග වැඩි වීම ලෝකෝත්තර සත්‍ය වැඩි වීම ලෝකෝත්තර සමත වැඩි වීම ලෝකෝත්තර ධම්ම වැඩි වීම ලෝකෝත්තර ස්කන්ධ වැඩි වීම ලෝකෝත්තර ආයතන වැඩි වීම ලෝකෝත්තර ඥාන ධාතු වැඩි වීම ලෝකෝත්තර ආහාර වැඩි වීම ලෝකෝත්තර පස්ස වැඩි වීම ලෝකෝත්තර වේදනා වැඩි වීම ලෝකෝත්තර සංඥා වැඩි වීම ලෝකෝත්තර චේතනා වැඩි වීම ලෝකෝත්තර චිත්ත වැඩි වීම අද විශ්වාස තියෙනවා ඔය ඍති ආකාරයෙන් අර 10 වැඩි වුණාම 200ක් වෙනවා 200 ආකාරයක් වෙනවා ඔය 200 ආකාරය අධිපති ධර්ම හතරෙන් තොරව 200යි අධිපති හතරෙන් වැඩි වුණාම 800යි එතකොට 200යි 800යි 1000යි ඒ අධිපති කියන්නේ යම් කිසි කෙනෙක් බලවත් ඡන්දේ මුල් කොටගෙන මාර්ගඵල වෙනවා. ඡන්දාධිපති. සාකලෙන් බලවත් වීර්ය ප්‍රදාන කොටගෙන මාර්ගඵල වෙනවා. විරියාධිපති. තව කෙනෙක් බලවත් කුසල චේතනයේ ප්‍රධාන කොටගෙන අධිගම ලබනවා. චිත්තාධිපති. තව කෙනෙක් බලවත් වීර්ය බලවත් නුවණ ප්‍රධාන කොටගෙන අධිගම ලබනවා. ඒකට කියනවා විමර්ශාධිපති කියලා. එතකොට අධිපති අතරින් වැඩි වුණාම 200 800යි අධිපති නොවැටුව 200යි 1000යි. මේක තමයි දහසක් ලයින් ප්‍රතිමාලිත සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලිතයන්. තවත් ක්‍රමයකින් කියනවා නම් මේ මාර්ගයේ 15000 ආකාරයකට වැඩි වෙනවා. මාර්ගයේ 15000 ණය ක්‍රමයකට වැඩි වෙනවා. එතකොට සතර මාර්ගයට 60000 ණය ක්‍රම තියෙනවා. ඒවා ඉතින් සවිස්තරව කියන්නේ මෙතෙන්දි පුළුවන් කමක් නෑ වෙලාව නෑ. අපි තේරුම් කරගනිමු මේ තරම් විවිධාකාරයෙන් මාර්ගඵල ප්‍රතිලේම කර ප්‍රතිලාභ කරගන්නේ තමන් භාවිතා කරපු භාවනා ක්‍රම අනුවයි. තමා ප්‍රතිමේ සතරදී පුරුදු කරගත්ත භාවනා ක්‍රම අනුවයි මේ විදිහට දහස් ආකාරයකින් බෙදී මාර්ගඵල දෙන්නේ. ඔය වගේම තවත් තියෙන වැදගත් බෙදීම් කීපයක්. ඒක සමහර උප ප්‍රභාග විමුක්ත සංඥා විමුක්තය, කාය ශක්තිය, දික්ඛිපත්ය, ශ්‍රද්ධා විමුක්තය, ධම්මානුසාරී, ශ්‍රද්ධානුසාරී කියලා තවත් හතකට බෙදෙනවා මේ ආර්යයන් වහන්සේලා. අස්ස සමාපatti ලාභීවේ රහත් වුණා නම් උබ ස්වභාග විමුක්ත රහතන් වහන්සේ. අස්ස සමාපatti නොලබා රූපාතර සමාපatti ලබා හෝ නොලබා හෝ රහත් වෙන සංඥා විමුක්ති. අස්ස සමාපatti ලාභීවේ සෝවාන් ඵලයට, සකදාගාමී මාර්ග ඵලයට, අනාගාමී මාර්ග ඵලයට, අරිහත් මාර්ගයට කියන ස්ථාන හයකටත් වීම කාය ශක්තිය. ඒ වගේම අත් සමාපatti නොලබා ඒ අවස්ථා හයකටත් වීම දික්තිපත්ත. අත් සමාපatti නොලබා ওই අවස්ථා හතරටපත් වීම සද්ධා මුල් කොටගෙනපත් වීම සද්ධා විමුක්ත. ප්‍රඥාව අධික කෙනෙක් ප්‍රඥාව දුරකටගෙන සෝවාන් වීම සද්ධානුකේ ධම්මානුසාරී මේ ශ්‍රද්ධා මූලකට ශ්‍රද්ධානුසාරී ප්‍රඥා මූලකටගෙන ප්‍රඥාව දුරේ කොටගෙන සෝවාන් වීමේදී ධම්මානුසාරී මේ කියන හත් දෙන 118 ආකාරයකට බෙදලා යනවා එයිවත් කෙටියෙන් සැලක බලමු යම් කිසි කෙනෙක් මාර්ගඵලදීමේදී කියනවා දුර දෙකක් දැනගන්න. ඒ කියන්නේ සීසීනේ දුර දෙකක් ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. විදර්ශනාට වැට ගැනීමේ දොරටු දෙකක් තියෙනවා. ඒක තමයි අභිනිවේෂ කියලා. ඒ වගේම සත්‍යයේ මුදුන් දෙකක් තියෙනවා සීලක කියලා. දොර දෙක කියන්නේ සද්ධා දොරය, ප්‍රඥා දොරය. අභිනිවේෂ කියන්නේ ප්‍රීතියේ දොරටු සමතාභිනිවේෂ, විපස්සනාභිනිවේෂ. සමතයෙන් පටන් ගැනීම, විපස්සනායෙන් පටන් ගැනීම. සීලක දෙක තමයි ප්‍රඥා විමුක්ත, බොසෝ භාග විමුක්ත. රහතන් වහන්සේ දෙනවා. දැන් යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාව මුල් කොටගෙන සෝවාන් මාර්ගයටපත් වෙනවා. ඒතොර ශ්‍රද්ධානුසාරී. අත් සමාපත්තිලාභී වුණා. අත් සමාපත්තිලාභී ඉතිරි මාර්ග කාල වෙනවා. කාය ශක්ති. අත් සමාපත්තිලාභී වරහත් වෙනවා. උද සෝභාග විමුක්ත. අන්න සම්මනේ එක ප්‍රේතියට යෙදුන ඇති ශ්‍රද්ධානුසාරී කාය ශක්ති උද සෝභාග විමුක්ත. තාකනේ ශ්‍රද්ධා මුල් කොටගෙන ධ්‍යාන අත්සමාපatti නොලබා සෝවාන් වෙනවා. සද්ධානුසාරී සෝවාන් මාර්ගයේදී. ඉතිරි අවස්ථා හයේදී සද්ධා විමුක්තේ. සහත් වෙනකොට පඤ්ඤා විමුක්තේ. මොන තුන්දෙනේ එතනක් කියුණා. තාත මේ ප්‍රඥාව මුල් කොටගෙන සෝවාන් වෙනවා. එතකොට ධම්මානුසාරී අත් සමාපත්තිලාභී වෙනවා. ඉතිනි මාර්ගඵල හයේදී කාය ශක්තිය සාත් වෙනකොට ඔබ සෝභාග විමුක්තන තුන්දෙනෙක් වේවිලා. ඊළඟට ප්‍රඥාව දුරේ කොටගෙන අස සමාපatti නොලබා සෝවාන් වෙනවා. මාර්ගඥාන අවස්ථාවේදී ධම්මානුසාරී. ඉතින් ආයතනයේදී දිට්ඨිපත්ත ඊළඟට රහත් වෙනකොට පඤ්ඤා විමුක්තය. කොහොම තුන්දෙනා තුන්දෙනා වෙන හැටි සඳහන් වෙනවා. ඔය අනුව සලක බැලීමෙන් 118කට බෙදෙනවා එම ආර්යයන් වහන්සේලාගේ සංඛ්‍යා ශීලය. එතකොට මේ ආර්යයන් වහන්සේලා අර වේකුග්ගල අටසතම් ප්‍රකටා කෙන තැන ඉන්නවා 108 දෙනෙක්. ඒ කියන්නේ සෝවාන් ආර්යයන් වහන්සේලා 12 නමයි, සතරදාගාමීන් වහන්සේලා 12 නමයි, අනාගාමීන් වහන්සේලා 24 නමයි, සහතන් වහන්සේලා දෙනමයි, මාර්ගස්ස දෙනමයි 54යි. මාර්ගස්ස 4 නමයි 54යි. ඒ 54 දෙනා වහන්සේ සද්ධා දුරය, සඥා දුරය කියන දෙකෙන් වැඩි වුණාම 108යි. සෝවාන් ආර්යයන් වහන්සේලා 12 නමක් වෙන්නේ මෙහෙමයි. සෝවාන් වෙනකොට තුනකට බෙදෙනවා. ඒක දීදී කෝලං කෝල සත්තප්පත්තු පරම කියලා. සමහර සෝවාන් ආර්යයන් වහන්සේ නම එකම එකාත්මයකදී රහත් වෙනවා. මෙලෙමින් සුතල එකාත්මයකදී රහත් වෙනවා. ඒ ඒක දීදී. සමහර කෙනෙක් ආත්ම දෙකකදී, තුනකදී, හතරකදී, පහකදී, හයකදී රහත් වෙනවා. කෝලං කෝල කියලා. සමහර කෙනෙක් ආත්ම හතක්ම පිරිවර රහත් වෙනවා. සත්‍යස්සතු කරන. ඔන්න ඒ තුන්නම අර මුලින් කියපු ප්‍රතිපදා හතරෙන් වැඩි වුණාම 12 නමයි. සතරාගාමීන් වහන්සේලා 12 නමක් වෙන්නේ මෙහෙමයි. කාමාවචර භූමියේ සතරාගාමීන් වහන්සේ, රූපාවචර භූමියේ සතරාගාමීන් වහන්සේ, අනම් අරූපාවචර භූමියේ සතරාගාමීන් වහන්සේ කියලා තුන් දෙනෙක් ඉන්නවා. ඔය තුන් දෙනා ප්‍රතිපදා හතරෙන් වැඩි වුණාම 12 දෙනෙක් වෙනවා. මෙන්න සෝවාන් 12 නමයි, සතරාගාමී 12 නමයි. අනාගාමීන් වහන්සේලා 24ක නමක් ගන්න මෙහෙමයි. අනාගාමීන් වහන්සේ සුද්ධාවාසයට වඩිනවානේ. සුද්ධාවාස පහක් තියෙනවා. අමිස, අතක්ක, සුදස්ස, සුදස්සී අපනිති කියලා. එතකොට යම් කෙනෙක් දැන් අරණ්‍ය බඹතලයේ උපදින උපදිනකොට අන්තරා පරිනිබ්බායි, උපාත්‍ය පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්දංසෝ තපනිච්ච ගාම කියලා පහකට බෙදෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් පළවෙනි අල්ලේ බඹසලේ උපන්නා ඒ පදමාල්සා මහා කාල්කල 1000යි 500ක් ගෙන් ඉතර රහත් වුණා. අන්න අන්තරා පරිනිබ්බාවි. 500කින් පස්සේ රහත් වුණා. අන්න උපාස්ස පරිනිබ්බාවි. උත්සාහ නොගෙන රහත් වුණා. අසංකාර පරිනිබ්බාවි. උත්සාහගෙන රහත් වුණා. සසංකාර පරිනිබ්බාවි. ඒ බඹතලේදී රහත් නොවි ඉහළ බමතල එකෙන් එකට ගිහිලා අකනිතාවදී රහත්ත්වයටවත් අන්න උද්දන් සෝතාකණික ගාමි මේ මන්නේ බමතලේ පස් ළමයි අතක්ෙත් පස් ළමයි සුදස්සයෙත් පස් ළමයි සුදස්සියෙත් පස් ළමයි අකනිතාවේ හතර ළමයි අකනිතාවදී ගියන් පස්සේ උද්දන් සෝතිකයන් නැතිනේ නෑනේ එතකොට 24 ළමයි එතකොට දැන් 49 නමක් ඉරුණා. සෝවාන් සකදාගාමී 24යි, මෙතන 24යි 48යි. ඊළඟට රහතන් වහන්සේ දෙනමයි සංඥා විමුක්ත උදසෝ භාග විමුක්ත රහතන් වහන්සේ දෙනමයි 50යි මේ සියේ ඵලලාභීන් ගැනනේ මාර්ගසහතර දිනා වේදෙන ඉන්නවා ඒකට 54යි ඒ 54 දිනා වහන්සේ ශ්‍රද්ධා මුල් කොටගෙන 54යි ප්‍රඥා මුල් කොටගෙන 54යි වැඩි වුණාම 189යි ඒ තමයි මේ පුද්ගල අර්ථ සතම් ප්‍රසත්තා චත්තාරේකා නියුගානි හොන්ති ඒ දක්ෂිනේය සුගතස්ස ශ්‍රාවකා ඒකේසු බින්නානි මහප්පලානි කියා රතන සූත්‍රාද දේශනා සඳහන් වෙනවා. දැන් එතකොට මේ ආර්ය විභාගයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ශාසනයේ තියෙන ගමන් මඟ ගැන ඉම දෙන්න දීගල්. අපි යන්නේ ඉම ස්ථානෙ මෙතනයි. එනම් සෝවාන් වීම, සකදාගාමී වීම, අනාගාමී වරහත් වීම. ඒකේ උත්තරීතර මාර්ගඵල ප්‍රතිලාභයට යන මාර්ගය තමයි දැන් අපි මේ පිරිසිදු කරගෙන යන්නේ. දානයේදීම ආර්ය අෂ්ටාංග මාර්ගය කිරීම, සීලය රැකීම ආර්ය අෂ්ටාංග මාර්ගය කිරීම, භාවනා කිරීම, වතාවත් කිරීම, යදිහිතයන් ගෞරව කිරීම, බණ කීම, බණ ඇසීම, පින්දීම, පින් ගැනීම, සම්මාදිට්ඨිය වන කුසල රැස් කිරීම ඔක්කොම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන පින්කම්. එකක්වත් අහසදාන දෙයක් නැහැ. ඒ ඔක්කොම නිවන් පැතන ගොටේ කරගෙන විවර්ත ගාමිනී කුසල් කියලා. විවස්ස ගාමිනී කුසල්. විවස්ස ගාමිනී කුසල් රැස් කරගත්තාම ඒකට තවත් නමක් වෙන ඕපදික කුසල් කියලා. ඕපදික කුසල්. මෙලෙසුණක් තියෙනවා බොහොම උල්පතක් තියෙන ලිබකින් වතුර ගන්න ගන්න උල්පතෙන් වතුර උනනවා. වතුර ගන්න ගන්න අභියෙන්නේ ඒ වාගේ දුවම් පිළිස රැස් කරගන්න කුසලයේ නැමැති ඕපදික කුසලයේ නිවන දක්වාම දිව්‍ය මනුෂ්‍ය ධර්ම ලෝකවලට යවනවා. ඒ ගියාට පින අහෝ කියන්නේ ඒ පින පිටි වෙන්නේ නැහැ. ඒ පින අඩු වෙන්නේ නැහැ. ඒක සාක්ෂියතාව සහ වැඩි වෙනවා පිරිසිදු වෙනවා. අර මහා විලකේ හොඳ උල්පතක් ඇති ඉඳගෙන වතුර ගන්න ගන්න අලුත් වතුර උනන්නා වගේ ඒ උපලෝකම් භාවයක් පාසා විවක්ෂගාමී කුසල් වඩ වඩා සිද්ධ කරගන්න ලැබෙනවා. මෙන්න මේක නිසා තමයි මහා බෝසතුන් වහන්සේලා, සතේ බෝසතුන් වහන්සේලා, ශ්‍රාවක බෝසතුන් වහන්සේලා කල්ප දහස් ගණන්, කල්ප ලක්ෂ ගණන්, කල්ප අසං ගණන් තිස්සේ සංසාරේ අතරමං වෙන්නේ නැතුව මේ නිවන් මාර්ගට පිවිසෙගෙන ඇවිත් කියන්නේ මේ විදිහටයි. ඉතින් අපි ඒ මඟ තමයි මේ ගමන් කරන්නේ. අපි දන්නේ අපි කොච්චර කාලෙක ඉඳලා එන්නේ කියලා. නමුත් අපි දන්නවා ඒකාන්ත නිවන යොමු වෙච්ච පිරිසක් කියලා. ඒ අනුව හිතේ සැනසීම ඇති කරගෙන දහසක් බාධක නැද්දේ නමුත් මේ වාගේ පින්කම් කරමින් තමන්ගේ ජීවිතයට ආශිර්වාද ලබා ගැනීම වැදගත් වෙනවා. අද විශේෂ දිනයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ එන්ජි දිසානායක මහත්මයා කියන්නේ අපේ දෙතු සොහොරතුමා. එතුමාගේ පුණ්‍යාත්මේ ජීවිතය නිසා අද මොනතරම් දෙනිසන් කරනවද? ඒ කියන්නේ අපේ ඒ සියතුමාණන් වහන්සේ ඉන්න කාලේ පුදුමාකාර කැපවීමකින් ආරණ්‍ය සේනාසනේ වැඩ කටයුතු වලට බැහැගෙන සිටියා. සමහර විට ස්වාමීන් වහන්සේලාගෙන් කරන වැඩ දෙක පවා ඥානන් යකින් කෙරුණා. ඒ වගේ තමයි එම්බී දිශානා සමාත්මය දැන් ඉතින් වාස්ගත වෙ කිසියා තමන්ගෙන් කරන ආගමික වැඩ නොඅඩුව සිද්ධ කරගන්න. ඉතින් එතුමාගේ දයාබර පුත්‍රයාගේ වෙන මේ අඟුගමේ අරිනන්ද ස්වාමීන් වහන්සේ නිසාද මොන තරම් දෙනෙක් හම්බෙනවද? යම් කිසි කෙනෙකුට විශාල නිදානයක් තියෙනවා. ඒ නිදානෙ මෙනෙහි හිතා යැත්ත සැලසෙනකොට ඇති වෙන්නේ සංහාදිස්්‍යමාන. දැන් මේ වගේ දරුවෙකු සසුන්ගත කරලා ඒ සිල් ගුණ බණ භාවනා කරන ධානය දකිනකොට ඒ සිය කෙනෙකුට මව කෙනෙකුට මොනතරම් සංකීර්ණක් ලැබෙනවද? සම්මාදිට්ඨිමාන වෙනුවට ඇති වෙන්නේ සීල සමාධි ප්‍රඥා ගුණ. මෛත්‍රී ගුණ, කරුණා ගුණ. ඒකට එයින් සිදුවෙන්නේ සමන් කරගත්ත මහා නිධානයක් බවයි. ඒ නිධානය නිකන් නිධානයක් නෙමෙයි. සහත් බෝධියේ පසේ බෝධි අභිසම්බෝධිය දක්වා ගෙන යා හැකි පාරමී කුණ නිධානයක්. නිසා ඒ අනුව සැලකී ගන්නට ඕනේ. ඉතින් ඒ අනුව සලකා සලකාගෙන අද මේ පින්කමේ පරමාර්ථයේ සිට නගා ගන්න අතරට විශේෂයෙන් මේ පින්කම යොදාගෙන තියෙන මෞඛ්‍යයන් පින්දීමේ අරමුණ වශයෙන් ඥානයන් වහන්සේ ආභාවයට පත්ුනේ මයි මාස දෙවෙනිදා දිනේක ඥානන් වහන්සේ දෙසැම්බර් 10 දිනේක. ඉතින් මේ දෙදෙනා නිසානේ මේ පුණ්‍ය ජීවිත ගත කරන්නේ ඒ දෙදෙනා උදෙසා අනන්ත පින්කම නොවන අතර දිනයක් හැටියට අද දිනේ වෙන් කරගත්තා ඒ විදිය. ඒතකොට ඒ වෙනින් තමන්ගේ ජන්මදිනයක් මුදුන් පමුණා ගනිමින් ඒ අරමුණක් මුදුන් මේ සිිතේ දරාගෙන මේ පින්කම සංවිධානය කරගෙන තියෙනවා. පසුගිය වාරයේ ඒජ්ජි ආරණ්‍ය මහත්මයාගේ පුතුණා විසින් මේ ස්ථානයේ පැමිණලා පින්කම කරගත්තා මේ දරුවා විදේශගත අධ්‍යාපනය ලැබමින් ඉන්නේ. ඉතින් මේ මෞතුමිය ඇවිල්ලා ඉන්නවා. මහත්මයාගේ සිිත යොදලා ඇති දැන් එතකොට තවත් මේ පරිලෝකයේ අර ඥාතියන් උදෙසා පින්කම් වන බැවින් මේ මෞඛ්‍යෝසයිත නෑදෑයොත් දැන් මේ දෙස යොමු වේගෙන ඇති පින් අනුමෝදන් වෙන්නේ. නිසා සෑම දිනක හිතසෝක ලෙස පවත්නා මහා පුණ්‍ය නිදානයක් නිදාන් කරගත්තා. ඒ මේ පුණ්‍ය නිදානයේ නිදාන් කරගන්නා මේ බුද්ධ ශාසනයෙහි එදා සංසය 93 වසරක් තිස්සේ මේ මුලින් සඳහන් කළ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිලාභයෙන් අමා මහ නිවන සාදා ගන්නා ලද සියලුම ආර්යයන් වහන්සේලාට අපේ ගෞරවය පිරිනැමේවා කියලා අපි නමස්කාර කරන්නට ඕන. ඒ වගේම ඉදිරියට දැන් වර්තමාන කාලයේ අනාගත අවුරුදු 5000 පිරිනතුරු ශ්‍රී ලංකා ද්වීපයේ විලක් බෞද්ධ රටවල ධ්‍යාන අභිඥා මාර්ගඵලාවෙන් පහළ වී බුදු සසුන බැබලේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. විශ්වාසන්ත කල්ප ලක්ෂයක් පොදු සම්බාර පුරාගෙන ඇවිත් මාන පරාජයකට ලෝතුරා බුදුව සූවිසි අසංගණන් ජනතාව නිවන් පුර පමුණවා වදාළේ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විදිහට පාරමී පුරාගෙනයි බුදුබාටපත් වුනේ. තමන් වහන්සේ මේසා විශාල ජනතාවක් නිවන් පුර පමුණවා අනාගතේ බලා සුවාසෝදාසත් දහම් කල දේශනා කොට අනුද මහණියන් වහන්සේ අමතා වදාළේ ආනන්දේමා පිරිනුවන් පාන්නේ එක නමයි සරුවඥන් වහන්සේලා 44000ක් ජීවමානයි කියලා ධර්මයේ ශාසනය වෙනුවෙන් සාතුරුදාසය ඇටේට පිළිගන්න පවර්ලා වහන්සේ පිරිනවන් පෑවේ. සාතන් වහන්සේලා සායකලවර පිරිනුණා, සතු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සතු ජනතාවකෝසේ කර්මාරූප මේ පරිලෝ ගිය විහාරස්ථාන රාජධානි යන් කුකුණාලිගාදී සියල්ල නැස්තාවකේෂ වුණා. මේවා ගිරහඳ කාරකා මහා පෘථිවි මහා නේල පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් ඉර සඳහා යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු සෑමෙන් දීමෙන් ඇඳුමින් පැළඳුමින් වස්යෙන් බුලතෙන් දෙහසෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල හිත ඇති හිතනති සෑම සාස්කාර ධර්මයක් ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිලියෙන් නැතිලින් දෙකෙන් එකට තැනෙන බැවින් දුකයි සමිතසේ නොපවත්නා බැවින් අනත්තයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බැවින් හා පිළිසෝල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභව සියලු සංස්කාර ධර්ම දුක්ඛ සත්‍යයි දුක ඇති කරන තෘෂ්ණාව සමුදය සත්‍යයි ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි නිවනට යා හැකි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්ත අපරිමාණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් වූ දාන ආදී පාරමී දෙලෙන් මේ ආරි සත්‍ය අතර ආબોධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා සතර දුක් තරණය කළ කෙලෙස් විනිවාසාන්ත නිවනින් සැනසේ වදාළ සියලු බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාට අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතයේ පූජා වේවා අපේ ජීවිත කාලයේ පුරා රැස් කරන සෑම කුසලයක් අපතක් පාරමී බවට බෝධිපාක්ෂි ධර්ම බවට ආර්ය අෂ්ටාංගික මාර්ග බවටපත් වී සතු බෝධිඥානයේ සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා සබා ගන්නවා